සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර Thank you. ආයිබෝන් ප්‍රියාදර රසික රසිකාවනි සහෘදයිනි විලියම් ෂේක්ස්පියර් මේ නාමය ඔබ අහලද එංගලන්තයේ පහළ වුණු ලෝකයම පුරා පැතිරුණු කීර්තියක් ඇති මහා නාට්‍යකරුවෙක් ලේඛකයෙක් එතුමා මෙහෙම කියනවා සබාධමේ අනන්ත රහස් ඇති පොතෙන් සුළු ප්‍රමාණයක් හැකිය කියවන්න මට සබාදහමේ අනන්ත රහස් ඇති පොතෙන් සුළු ප්‍රමාණයක් හැකිය කියවන්න මට දේදුන්න කියන විශේෂාංගයේ එක්තරා ප්‍රධාන පුවත්පතක පවිත්‍රා රූපසිංහ මේ ලේඛිකාව ගීතය කියලා ලියලා තිනවා ලිපියක්. ඒ ලිපිය පදනම් වෙන්නේ ලතා වල්පොල ගායන ශිල්පිනිය පිළිබඳව. ලතා වල්පොල ගායනානුරාගය ඔබට දුන්නෙමි ගී රසේ. එහිදී සරද්ද අල්විස් කියන සංගීතඥයා මහින්ද බණ්ඩාර කියන සංගීතඥයා ලතා වල්පොල ගැන කතා කරලා තියෙනවා. මාතරගේ නීතා ජෙනවින් ප්‍රනාන්දු එක මොහොතකදී ලතා ප්‍රනාන්දු වුණාලු සුසිල් ප්‍රේමරත්න කියන ගායකයා කලා ශිල්පියාගේ ආරාධනාවක් අනුව ධර්මදාස වල්පොළගේ පටන් ගවේෂණ ආනන්ද දක්වා දශක 7ක් ඇය චිත්‍රපට යුග ගී නොනවත්වා ගයා තිබෙනවා. වසර 70ක් පුරා හඬේ සහ ගැයුමේ මිහිර එකසේ පවත්වා ගැනීම ඇගේ එක විශේෂත්වයක් කියලා කියනවා. ඉතින් මේ ලතා වල්පොළ කියන අද්විතීය ගායන ශිල්පිනියගේ ගීයක් ඉරිදා සංග්‍රහයට එකතු කරන්නයි සූදානම් වන්නේ සමන්විත වෙන්නේ දවස පුරා මිනිසකු සිතන දෙයින් කියලයි කියන්නේ. ජීවිතය සමන්විත වෙන්නේ දවස පුරා මිනිසකු සිතන දෙයින් කියලා රැල්ෆ් එමර්සන් පවසා තිබෙන අදහසක් කියන්නට කැමති. ඒ අදහස සමග තෝරගන්නවා ගීතයක් රුක්මනී දේවියගේ. මේ ලතාවල් පොළ ගැන ලියපු ලිපියේ විශේෂයෙන් මේ සංගීතඥයි සරද්දි අල්විස් මහින්ද බණ්ඩාර ඒ වගේම ලේඛිකාව පවිත්‍රා රූපසිංහ සඳහන් කරලා තියෙනවා රුක්මනී දේවි ගැනත් ඒ වගේම සුජාතා අත්තනායක නම් වූ ගායන ශිල්පිනිය ගැන මේ තිදෙනාගේ ගීත තුනක් අද ඉරිදා සංග්‍රහයට අපි ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා රුක්මනී දේවියත් හිතාගන්න බැරි තරම් අද්විතීය ගායන ශිල්පිනියක් රංගන ශිල්පිනියක්. ඇය අද අප අතර නැති වුණත් ඇයගේ හඬත් රූපයත් අප අතර සදා මතකයේ තිබේ කියලා විශ්වාස කරනවා. විශේෂයෙන් පැරණි යුගයේ ගීත ඇසූ චිත්‍රපට නැරඹූ ඇය ගැන කියවූ රසික රසිකාවන් අතර මේ ඩේසි ඩැනියල්ස් රුක්මනී දේවි. ඇයගේ හඬට අපි ඊටාම ප්‍රිය කළා. ඇයගේ ගායන කෞශල්‍ය පටිගත කිරීමකට පැමිණුණාම ඉංග්‍රීසි අකුරෙන් ඇය සිංහල වචන ලියාගෙන හොඳට පාඩම් කළා වරද්දක් නැතුව තාල ස්වර ශෘති අනුගත වෙමින් නිවැරදිව කටයුත්ත කරනවා කියලා තමයි හැම කෙනෙක්ම ලියලා තියෙන්නේ අපටත් කියලා තියෙන්නේ. මේ ඇය රුක්මනී දේවිය. සුජාතා අත්තනායක කියන ගායන ශිල්පිනියගේ ගීතත් ලතාවල්පොළ සහ රුක්මණී දේවී කියන ගායන ශිල්පිනියන්ගේ ගීතත් අපි බොහෝසේ ප්‍රිය කරන නිසා ඒවා රසවත් නිසා මధుර නිසා අර්ථවත් නිසා අපි ඉරිදා සංග්‍රහයට ඒවා යොදාගෙන තිබෙනවා. සුජාතා අත්තනායක අද අපට අලුත් ගීත නොගැයුවාට ඇගේ ගීත අපට හැමදෑම අලුත්. ජීවිතය ඇද වැටෙන වෙලාවට එය මధుරාකාරයෙන් රසාලිප්ත කරන්න අර්ථවත් කරන්න ඇයගේ ගීත අපට ඉවහල් වෙනවා. වාසනාවකට ඇයට ඉතා හොඳ සංගීතඥ මේ ගායන ශිල්පිනියන් තිදෙනාටම ඉතා විශිෂ්ට සංගීතඥයින් තනු නිර්මාණය කළා. ඇතැම් අය ඉන්දියානු සංගීතඥයෝ වුන් මවිත වෙනවා මේ වගේ ගායන ශිල්පිනියන් ශිල්පීන් ලංකාවේ හිටියද කියලා. ඒ චිත්‍රපටි ලෝකෙදි. ඒ වගේම පසු කාලීනව මේ දේශයේ උපන් සංගීතඥයින් ඔවුන්ට ගීත නිර්මාණය කළා තිබෙනවා. ඒ වගේම ඒ යුගයේ හැටියට විශිෂ්ට පද රචනා ඉදිරිපත් කළ බොහෝ රචකයන් විසින් අපි විශාරද සුජාතා අත්තනායක ගායන ශිල්පිනියගේ මధుර හඬට සවන් දෙමු ගායන විලාසයට අපි සවන් දෙමු Thank you. මතම මල් කෙඳිති අනුදි නිසල්යා වීරසිංහ මේ කිවිඳියක් පුංචි පොතක් කෙටි කවි තියෙන්නේ ඒ කවි පොතෙන් කවියක් දෙකක් කියවන්නට කැමති වසන්තය උමතුෙන් පසුවිය මල් යායක අසිරිය විඳින්නට හැබැයි පිපුණේම මල් යායවල් වල කනීරු ගස් පොලිමට වසන්තය උමතුෙන් පසුවිය මල්යායක අසිරිය විඳින්නට හැබැයි පිපුණේම මල් යායවල් වල කනේරු ගස් පොලිමට කනේරු ගස රතු පාට නිකන් රෝස පාටට හුරු මල් පිපෙන මේ ගස සම්බන්ධ කළා මහාචාර්ය සරච්චන්ද්‍ර විලාසිනියකගේ ප්‍රේමය කියන නවකතාව ලියුවා. ඇත්තටම එය චම්පූ කාව්‍යයක්. ජාතක පොතේ තියෙන කණවේර ජාතකය. සිරිලාල් පොඩිකාර කවියා කණේරුමල් කියලා කවි පොතක් කියලා තියෙනවා. ප්‍රේමය, රාගය, ශෘංගාරය, ජීවිත අවබෝධය සම්බන්ධ බොහොම ලස්සන සොඳුරු දේවල් රමණීය කරුණු ඊට ඇතුළත් වෙනවා. ඉතින් තව කවියක් තියෙනවා ආදරෙන් අමතන විටදී සූර්යකාන්ත නැමෙන්නෙම හිරු දෙසට ආදරෙන් අමතන විටදී සූර්යකාන්ත නැමෙන්නෙම හිරු දෙසට සිරුර මිරිඟුව අයිති කරගෙන සිත සිත්තිජයට විසිකර සිරුර මිරිඟුව අයිති කරගෙන සිත සිත්තිජයට විසිකර ඉතින් මේ වගේ කවි කෙටි පේලි තුනේ දෙකේ හරියට මේවට කියනවා මුක්තක කියලා මේ රත්නශ්‍රී විජේසිංහයා නිතරම ඔහුගේ දේශනවලදී මුක්තක ගැන කෙටි කවි ගැන කතා කරනවා මම අහලා තියෙනවා ලියාපුවා කියවලා තියෙනවා සීගිරි කවි වගේ එහෙම නැත්නම් හයිකු කවි වගේ ඒවට වෙන වෙනම අනන්‍යතාවල් තියෙනවා ඉතින් මේ උත්සාහය අනුදිනි සල්ලා වීරසිංහගේ උත්සාහයට ආශිර්වාද පළ කරන ඉරිදා සංග්‍රහය නිම කරන්නට කල්පනා කරේ අද අපි ඉරිදා සංග්‍රහයේ විශේෂයක් කළා ලතා වල්පොල, රුක්මනී දේවි, සුජාතා අත්තනායක මේ කාන්තාවන් මේ ආදරණීය ශිල්පිනීන්ගේ ගීතවලට තව ගීයක් එකතු කරමු විශාරද නන්දා මාලනිය ගායන ලද. ඇයත් මේ යුගයේ 60 දශකයේ ඉඳලා අපිට හමු වෙනවා පුංචි දැරියකගේ කාලේ ඉඳලම ගීත ගායනවා ළමා පිටේ ඉඳලම ගීත ගායලා අද බොහොම විවේකයෙන් සිටින්නේ ඇයගේ ගීතත් අභිරමණීයයි මහදනී සැලසේ සුවපත් කරවයි සංග්‍රහය. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර. නාද සංකලනය අචලා ගුණසේකර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය තුෂාරා ගීතවේදී පැතිරේ.